චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි අපි දේශනා කරගෙන ඉන්නේ ධර්ම දේශනා මාලාවක් 2020 ජනවාරි මාසෙ මේ ආරම්භ කරේ විසුද්ධි මාර්ගයයි අපි දිගාරින්නේ ඒ විසුද්ධි මාර්ගයෙන් අපි ධර්ම දේශනා රාශියකින් දේශනා කළා ඒ විසුද්ධි මාර්ග තුනක් සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි. කාංකා විතරණ විසුද්ධියයි මේ වෙනකොට අපි දේශනා කරන්නේ. ඒ දේශනා ශ්‍රවණය කළා නම් ඒ දේශනා නිවැරදිව ඇහුවා නම් අපි ධිට්ඨි විසුද්ධියේදී ලෝකයේ තියෙන සියල්ල අරගෙන වෙන් කළ බැලුවා කොටස් කීයකට බෙදන්න පුළුවන්ද කියලා. බෙදන්න පුළුවන් උනේ කොටස් දෙකටයි. ඒ තමයි නාමයයි රූපයයි. මේ ලෝකයේ වෙන කිසිම ආකාරයකට මේ කොටස් දෙක හැර වෙන කිසිම කොටසකට ලෝකයේ කිසිම දෙයක් බෙදන්න බෑ. ওই දෙක තුල ඇතුළත් කරන්න වෙනවා. එහෙනම් ඒක නිවැරදිව දේශනා කළේ ලෝතර බුදුරජාණන් වහන්සේ. සබ්බසෝ නාම රූපස්මි. මානෙනි. මම සියල්ල මේ නාම රූප දෙක තුල පනවන සියල්ල කිව්වේ ලෝකේ අධ්‍යාත්මික බාහිර වශයෙන් නැති සියල්ල සබ්බසෝ නාම රූපස්මි මම මේ නාම රූප දෙක තුල පනවන ඒ පිළිබඳව අපි නිවැරදි අවබෝධයක් ඇති කරගත්තා අපි නිවැරදිව දේශනා කළා ධිට්ඨි විසුද්ධිය ඒතර නාම රූප දෙකක්මයි තියෙන්නේ අපි එතන ඉඳලා හොයන්නේ නාම රූප දෙක කොහොමද පිළියෙල වෙන්නේ සකස් වෙන්නේ මේක කවුරු හරි සකස් කරාද මේක කවුරු හරි නැව්වද මේක කවුරු කාගේ හරි නිර්මාණයක්ද එහෙම නැත්නම් මේක ඉබේ හට ගන්නවද එහෙම නැත්නම් මේ සියල්ල පෙර කර්මයෙන් සිද්ධ වෙනවද නැත්නම් හේතුඵල ධර්මතාවයක්ද දැන් බුදුරජාණන් වහන්සේ මේ නාම රූප දෙක ඇති වෙන හේතු කිව්වා කොහොමද ඇති වෙන්නේ මේක කාගේවත් නිර්මාණයක් නෙමෙයි කවුරුවත් දායාද කරපු එකකුත් නෙමෙයි. කවුරුවත් මවපු එකකුත් නෙමෙයි. ඉබේ හටගත් එකකුත් නෙමෙයි. කර්මයෙන්ම සකස් වෙච්ච එකකුත් නෙමෙයි. තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරන න්‍යාය තමයි හේතුන්ගෙන් හටගන්න. ඒ දර්ශනය තුළ අනිත් සියලුම දර්ශන බැහැර කරන්න වෙනවා. මේ හේතුඵල ධර්මය අවබෝධ කරගත්ත කෙනාට එයාට පුළුවන්කම තියෙන අනිත් සියලු මත දික්ටි වලට උත්තර දෙන්න. නිවැරදි ක්‍රමයක තමයි. අපි බලමු එහෙනම් මේ නාම රූප දෙක සකස් වෙන්නේ හේතුන්ගෙමද කියන කාරණය. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දෙන වර්තමානයේ මෙන්න මෙවැනි ටිකක් තියෙනවද කියලා ඉස්සෙල්ලා පරීක්ෂා කරලා බලන්න. මොනවා ටිකක්ද? විඥානයක්. විඥානය කියන්නේ මනස. සිත. මනසිකාරය. අරමුණු දැනගන්නා ස්වභාවයට විඥානය කියනවා. එයා අරමුණක් දැනගන්නවද? ඒකට විඥානය කියනවා. රූපය පිළිබඳව දැනගන්නේ විඥානය. විඥානය නැත්තම් දැනගන්න බෑ. ශබ්දය පිළිබඳව දැනගන්නේ විඥානය. ගඳ සුවඳ දැනගන්නේ විඥානය. රස හඳුනගන්නේ දැනගන්නේ විඥානයි. සීතලද උෂ්ණද කියලා දැනගන්නේ විඥානයි. මනසට එන සිතුවිලි දැනගන්නේ විඥානයි. එහෙනම් විඥානය තියෙනවා අපිට. දැන් වර්තමානයේ ක්‍රියාත්මක වෙනවා. නාම රූප දෙකක් තියෙනවා කියනවා බුදුරජාණන් වහන්සේ. එතන මේ නාමය කියන්නේ මොකක්ද? විඥානය කියන්නේ නාම ධර්මයක්. ඒක රූප ධර්මයකට අයිති වෙන්නේ. ඒ කියන්නේ මහ භූත හතරෙන් නිර්මාණය වෙච්ච එකක් නෙමෙයි මනස, සිත, විඥානය. මානසිකාරය. නාම රූප දෙකේ තොර වේදනාව කියලා එකක් තියෙනවා. ඒක මහ භූත හතරට අයිති වෙන්නේ නෑ. ඒක සිතවිල්ලක ස්වභාවයක් විතරයි. වේදනාව. ඒ මානසිකාරයේ හැවත් මනස සකස් වෙන ස්වභාවයක්. සංඥාව කියලා දෙයක් තියෙනවා. සතර මහා ධාතුන්ට හේවත් මහ භූත හතරට හඳුනා ගන්න බෑ. හඳුනාගන්නේ මනසින්. සිතින්. විඥානය. සංඥාවෙන් හඳුනා ගන්න. ඒකටත් විඥානය උපකාර වෙනවා. එතකොට සංඥාව කියන්නේ සිතේ පවතින ස්වභාවය නාම ධර්මයක්. සංස්කාර කියලා දෙයක් තියෙනවා අපේ සිතේ. ඒ තමයි සිතුවිලි. එක වෙලාවක හොඳ පැත්තටත් හැරෙනවා. වැඩි වෙලාවක් නරක පැත්තට හැරෙනවා. නරක පැත්තට හැරෙන ඒවට අකුසල් කිව්වා. හොඳ පැත්තට හැරෙන ඒවට කුසල් කිව්වා. එහෙනම් සංඥා කියලා එකකුත් තියෙනවා සංස්කාර කියලා එකකුත් තියෙනවා. ඒත් මේවා ක්‍රියාත්මක වෙන්නේ විඥානයත් එක්ක. විඥානය නැත්තම් ක්‍රියාත්මක කරන්න බෑ. හැබැයි ඒ විඥාණයට ඒ ආකාරයට විඥාණයට වේදනාවට හඳුනා ගැනීමේවත් සංඥාවට සිත දෙපැත්තට බලවත් කරන ආකාරයක් තියෙනවා කර්ම හේවත් චේතනා හේවත් කුසල අකුසල් කියනවා හැබැයි මේවට පිටින්න තැනක් ඕනේ ඒ පිටින්න තැනක් තමයි අර මහ භූත හතර සකස් කරලා දීලා තියෙන්නේ රසක් හදලා දුන්නා දැන් තියෙන කණක් හදලා දීලා තියෙනවා නාසයක් හදලා දීලා තියෙනවා. දිවක් හදලා දීලා තියෙනවා. කයක් ශරීරයක් හදලා දීලා තියෙනවා. අන්න පිහිටන්න. ඒතකොට සිතට පිහිටන්න හදලා දීලා තියෙන මහ භූත හතර. කොටස් ටිකක්. ඒකට කිව්ව රූප කියලා. දැන් වර්තමානයේ තියෙනවද එහෙම ටිකක්? තියෙනවා. ඔව්. සිත හා සිතවිලි තියෙනවා. මහ භූත හතරෙන් සකස් වෙච්ච ඉන්ද්‍රියන් ධර්ම ටිකකුත් තියෙනවා. වර්තමානයේ තියෙනවා. නැහැ කියන්නේ කාට? ඒතර විඥානයක් තියෙනවා නාම රූප දෙකක් තියෙනවා. ආයතන හයක් තියෙනවා. ආයතන කිව්වේ ඇස කන නාසය දිව ශරීරය මනස. දැන් තියෙනවා. ඒතර ඒකේ පහක් කර මහ භූත හතරට අයිති මන ආයතනේ විඥාණයට අයිති. එහෙම එකකුත් තියෙනවා. හයකුත් තියෙනවා. ඒ ආයතන හයට ස්පර්ශහයකුත් වර්තමානයේ සිත වෙනවා. ඇහැට රූප ගැටෙනවා. ස්පර්ශ වෙනවා. කනට ශබ්ද ස්පර්ශ වෙනවා. නාසයට ගන්ධ ස්පර්ශ වෙනවා. දිවට රස ස්පර්ශ වෙනවා. ශරීරයට සීත උෂ්ණ ස්පර්ශ වෙනවා. මනසට අරමුණ ස්පර්ශ වෙනවා. එහෙනම් ස්පර්ශහයකුත් වර්තමානයේ ක්‍රියාත්මක වෙනවා. ඒතර විඥාන නාම රූප සලආයතන පස්ස ඒ හයෙන් විඳිනවා අපි. ඇහෙනොත් විඳිනවා. ඒතර ඇහ සතර මහා ධාතු වුණාට විඳින්නේ මනසෙන්. ඇහෙන් විඳින්න බෑ. ඒ වින්දනය සඳහා උපකාරයක් විතරයි යා කරන්නේ. කණෙන් විඳින්න බෑ. ඒ කියන්නේ මහා භූත හතර උපකාර වුණාට විඳින්න බෑ විඳින්නේ මනසින්. සබ්දය පිළිබඳව විඳින්නේ මනසින්. නාසයට විඳින්න බෑ. හැබැයි විඳින්න උපකාර කරනවා. ඒතර නාසය කිව්වේ මාබුතා කරට. ඒකට රූප කියන වචනේ පාවිච්චි කරනවා. විඳින්නේ මනසින්, සිතින්, විඥානේ අරමුණු දැනගන්න. දිවට විඳින්නත් බෑ. විඳින්නේ මනසින්. කයටත් විඳින්න බෑ. ඒ කයට දැනෙන ස්වභාවය විඳින්නේ මනසින්. මනසෙන් පුළුවන් බාහිර අරමුණු ඕන එකක් අරන් විඳින්න. මනසට පුළුවන්. එතකොට වර්තමානයේ විඥානයක් තියෙනවා. නාම රූප දෙකක් තියෙනවා. ආයතන හයක් තියෙනවා. ස්පර්ශ හයක් සිද්ධ වෙනවා. විඳීම් හයක් තියෙනවා. වෙන ඇති දෙයක් නැහැ. වෙන මොකක්වත් නැහැ. ඔය ටික. සතාගතයන් වහන්සේ දේශනා කරන ඔය පහ ලැබුණේ පෙර හේතුන්ගෙන්. පෙර හේතුන්ගෙන් ඔබ පහළ වෙන්නේ. විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා. දැන් තේරෙනවද? එහෙනම් මේ පහ හැදුවේ ඒ හේතු මොනවාද කියලා අපි හොයන්න ඕනේ. කාංකා විතරන විසුද්ධියෙන් අපි පිරිසිදු කරගන්නේ හේතුන්ගෙමද සකස් වෙන්නේ එහෙම නැත්නම් වෙන ක්‍රමයකින් සකස් වෙනවද කියන එක පිළිබඳව පරීක්ෂණයක් කරන්නේ. සංකා කියන්නේ සැකය. ඒක සුද්ධ කරගන්න ඕනේ. විසුද්ධි වඩාත්ම සුද්ධ කරගන්න ඕනේ. පිරිසිදු කරගන්න ඕනේ. කාංකා විතරන විසුද්ධි. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඔය පහ සකස් වෙන්න පෙර භවයේ හේතු පහක් තියෙනවා. ඒ හේතු පහෙන් තමයි උපහාදන්නේ. අන බලමු ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට හේතු පහෙම දෙකින් කිය. මොනවාද හේතු පහ? ඒ හේතු පහ තමයි අවිද්‍යාව. අපි විද්‍යාව ඉපදුවේ විද්‍යාව උපදවනවා නම් යම්කිසි කෙනෙක් එයා රාගය අවසන් කරන්න ඕනේ. රාගය කියන්නේ ඇලෙනවා කියන එක. රාග කියන්නේ ඇලෙනවා. ඒක අවසන් කරන්න ඕනේ විද්‍යාව උපදවන්න. දේශය කියන එකත් අවසන් කරන්නම ඕනේ විද්‍යාව උපදවන්න. මම කියන ස්වභාවය, මගේ කියන ස්වභාවය අවසන් කරන්නම ඕනේ විද්‍යාව කියන එක උපදවන්න. එයා විද්‍යාව නැති කරනවා. රාගය තියෙනවා නම් එයාට අවිද්‍යාව තියෙනවා. දේශයක් තියෙනවා නම් එයාට අවිද්‍යාව තියෙනවා. මම මගේ කියන ස්වභාවය තියෙනවා නම් සිත තුළ ක්‍රියාත්මක වෙනවා නම් මමමයි ඉන්නේ කියලා. මගේමයි මේවා කියලා. සිත තුළ ක්‍රියාත්මක වෙනවා නම් එවැනි සිතුවිල්ල එයා විද්‍යාව උපදලා නැහැ එයා විද්‍යාව තියෙනවා. මානයක් වෙන එකම දික්තියත් එක්ක ඉන්නේ මානය. මම මගේ කියනකොටම දික්තියට වැටි ඉවරයි. දික්ටි කියන්නේ වැරදියට දකින්න. ඒ තථාගතයන් වහන්සේ පෙන්වන්නේ පුච්චලෙක් නෑ කියන එක. සත්‍යෙක් නැහැ කියන එක. ජීවයක් නැහැ කියන එක. කෙනෙක් නැහැ කියන එක. නාම රූප දෙකක් සබ්බසෝ නාම රූපස්මි. නාම රූප දෙකක්මයි කියන්නේ කියන එක. ගැඹුරු ධර්මයක් සරලව කියන්නේ අපි සියලු දෙනාට මේක අවබෝධ කරගන්න ඥාන ශක්තිය තියෙනවා. උස්සෝ මනසක් තියෙන නිසා මනුස්ස කියලා කියනවා. උසස් වූ මනසක් තියෙනවා. එනිසා තමයි තථාගතයන් වහන්සේ පෘථිවිය පහළ වෙන්නේ මේ ධර්මයේ දේශනා කරන්නේ. මිනිස්යන්ට දේශනා කළේ ඉස්ලාම. දෙවියන්ට නෙමෙයි ඉස්ලාම මේ ධර්මය දේශනා කළේ මිනිස්යන්ට. මිනිස්යනේ හෙව්වේ ඉස්ලාම ධර්මය දේශනා කළා. එහෙනම් අපි අවිද්‍යාවෙන් විද්‍යාවට එන්න නම් රාගය අවසන් කරන්න ඕනේ. ඇලෙන එක. එහෙනම් අපිට පෙර භවයේ මේක තිබ්බද? ඔව්. පෙර භවයේ තිබ්බ නිසා අපි විද්‍යාව උපදවාගත්තේ නැහැ. රාගය තිබ්බ නිසා. දේශයත් පෙර භවයේ තිබ්බ නිසා අපිට පෙරභවයේ විද්‍යාව උපදවා ගන්නත් බැරි වුණා. මම මගේ කියන ස්වභාවයත් පෙරභවයේ තිබ්බ නිසා, දිට්ඨියක් තිබ්බ නිසා අපිට විද්‍යාව උපදවා ගන්න බැරි වුණා. එහෙනම් අවිද්‍යාව තිබ්බා කියලා පිළිගන්නවා. දැනුත් ඒක තියෙනවා. ඔව්. පෙරභවයේ අවිද්‍යාව තිබ්බා. දුක පිළිබඳව හරියාකාරව වටහා ගත්තෙත් නැහැ. දැන් දුක පිළිබඳ චුට්ටක් කියනවා. දුක ඇති වෙන්නේ කොහේද? මහ භූත හතරෙත් ඇති වෙනවා. ඒ අනුව සිටිවිලි වලත් ඇති වෙනවා දුක කියන එක. මේ මහ භූත හතරේ අපහසුතාවයක් ඇති වුණාම අපි කියනවා දුකයි කියලා. මහ භූත හතරේ අපහසුතාවයක්, විකෘතිතාවයක්, වෙනසක්, දුර්වලතාවයක්. ඇති වුණාම ඒක විසඳගන්නේ මට කියලා නෙමෙයි. සිතුවිල්ලක් තුලින්. දැන් කොහොමද? වාඩි වෙලාම ඉන්නමනේ. ඊට පස්සේ මොකද සිතට දැනෙන්නේ? ඉන්න බෑ කියලා එන සිතුවිල්ලක් එනවද නැද්ද? දැන් මේ මහ භූත හතරේ අපහසුතාවය විසඳගන්න යා පාවිච්චි කරන්නේ මොකද්ද? සිතුවිල්ලක්. දැන් පැහැදිලිද කියන්නේ? එයා උපකාර කරගන්නා නාම ධර්මයක්. ඒ කියන්නේ මේ රූප ධර්මයන් හැවත් මහ භූත හතරටවත් මේ සතර මහා ධාතුන්ට දැන් අපහසුතාවයක්. දැන් අපහසුතාවය නැති කරගන්න එයා උපකාර කරගන්නේ කාමද? සිතුවිල්ල. නාම ධර්මයක්. දැන් සිතුවිල්ලේ මොකද කියන්නේ? සිතුවිල්ලක් දෙනවා දැන් වෙනස් කරන්නේ. නැගිටින්නේ. ඒතර මමද නැගිට්ටි සතර මහා ධාතුන්ගේ අර අපහසුතාවයට පහසුවක් ඇති කළ දුන්නාද සිතුවිල්ල විසින්. මේක තේරුම් ගන්න. මේ මම කරන දෙයක් නෙමෙයි. මොකද මේ මමත්වයෙන් තොර බණ කියන්නේ. මම තුල හිර වෙලා ඉන්න තාක් කල් අවිද්‍යාව. දික්කමයි. දැන් පැහැදිලිද මම කියන්නේ? ගැඹුරුයි හැබැයි. සිතුවිල්ල විසින් අර අපහසුතාවය නැති කළා. කාගේද? මගේද? නෑ. මහ භූත හතරේ අපහසුතාවය නැති කරේ. ඇයි මහ භූත හතරනේ දැන් වාඩි වෙලා තියාගෙන එක විරියවකින් ඉන්නවා. දැන් ඉන්නකොට සිතුවිල්ල මොකද එන්නේ සිතුවිල්ල? ඒ මහ භූත හතරට ඇති වෙන අපහසුතාවය මගහැර ගන්න යා පාවිච්චි කරනවා. ඒතර දැන් පුජ්‍යල සම්බන්ධයක් මෙතන නැහැ. සිතුවිල්ලක් හදනවා. දැන් යාට අපහසුයි. දැන් එතකොට මොකද කරන්නේ? එතන නැගිටින්නේ කවුද? කෙනෙක් නැගිටින්නේ. අර අපහසුතාවය අයින් කරගත්ත අර සිතුවිල්ල. එතකොට මේ නාම ධර්මයේ රූප ධර්මයට ප්‍රත්‍යද? හදට කල්පනා කළ බෑ. විදින්නෙක් නෑ විදවන්නෙකුත් නෑ කරන්නෙකුත් නෑ කරවන්නෙකුත් නෑ. මේ නාම රූප දෙක වුණොන්ට ප්‍රත්‍ය වෙනවා, උපකාර වෙනවා, හේතු හදනවා. එහෙනම් ඒ ස්වභාවයෙන් අපි මිදුන්නේ නැහැ පෙර භවයේ. අවිද්‍යාවත් එක්කමයි ආවේ. ඒ අවිද්‍යාව නිසා ඒතර අවිද්‍යාව කියන්නේ සිත තුළ ගොඩනැගෙන ස්වභාවයක්. අවිද්‍යාව කියන්නේ නොදන්නාකම, නොතේරෙනකම, නොවැටහීම, මුලාව, රැවටීම, අනවබෝධය. ඒක තමයි අවිද්‍යාව. තව තියෙන අවිද්‍යාවේ ගොඩාක් විස්තර තියෙනවා මම ඊට කලින් සූත්‍රවල දේශනා කරලා තියෙනවා. ඒ අවිද්‍යාව නිසා අපි මොනවද කෙරුවේ පෙර භවය? තම නාම ධර්මයකට අවිද්‍යාව කියන නාම ධර්මයේ උපකාර කරා. අපි නෙමෙයි කලේ. ඒ සිතුවිල්ල ඉදිරි සිතුවිල්ලකට උපකාර කළා. අවිද්‍යාව කියන්නේ සිතුවිල්ල. විද්‍යාව කියන්නේ සිතුවිල්ල. අවිද්‍යාව කියන්නේ සිතුවිල්ලක් විතරයි. නාම ධර්ම. සිතේනේ ගොඩ නැගෙන්නේ. විද්‍යාව ගොඩ නැගෙන්නේ සිතේ. අවිද්‍යාව පවතින්නේ සිතේ. එහෙනම් ඒ අවිද්‍යාව නැමැති ඒ සිතුවිල්ල ඉදිරි සිතුවිල්ලකට ප්‍රත්‍ය වෙනවා. උපකාර වෙනවා. ඉදිරි සිතුවිලි මොනවාද? අවිද්‍යාව පත්‍ය සංකාරා. හරි. අවිද්‍යාව පත්‍යස අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා සංස්කාර වලට. ඒතර සංස්කාර කිව්වේ නාම ධර්ම. සංස්කාර කිව්වේ චේතනා. චේතනා කිව්වේ කර්ම වලට. දැන් පෙර භවයේ හැදුවද? හැදුවා පෙර භවයේ. නැත්තම් මේ භවයට එන්නේ කර්මයක් එක්ක පැටලිලා යාවේ. ආ. ඒතර එහෙනම් පෙර භවයේ අපිට ඒ නාම ධර්ම අවිද්‍යාව නැමැති නාම ධර්මය අපේ මනසේ ක්‍රියාත්මක වෙන්න ඉඩ දීම නිසා අපි ගොඩනැගුවා යම් දෙයක් ඒ තමයි කුසල කුසල චේතනා කුසල කුසල සිතුවිලි කුසල කුසල කර්ම නාම ධර්මයන් ඒකවල නාම ධර්මයක් නාම ධර්මයන්ට ප්‍රත්‍ය වුණාද මම කර්ම කළාද මමත්යෙන් තොර කතා කරන්නේ පරමාර්ථ ධර්මයේ තුල සිට තියන්න වෙනවා ධර්මයේ තේරුම් ගන්නට සම්මුතිය තුළ බණ කියන්න පුළුවන්. සම්මුතිය තුළ බණ කියන තාක්කල් ධර්මය අවබෝධ කරගන්න බෑ. පුජ්‍යලයකට වෙන දෙයක් ගැන හොයනවා. දැන් මෙතන පුජ්‍යලයකට වෙන දෙයක් ගැනද තියෙන්නේ? අර අවිද්‍යාව නැමැති සිතුවිල්ල ඉදිරි සංස්කාර නැමැති. සංස්කාර ගොඩ නැගෙන්නේ සිටේ. ඒතකොට පෙර භවයේ අපි සංස්කාර හේවත්, කර්ම හේවත්, චේතනා හේවත් කුසල අකුසල දෙක අපි කරාද? කරා. සිතවිලි තුළ සිත තුළ ගොඩ නැගුවා. දැන් එයින් එකක් න්යාවේ. මේ භවයට ආවේ එයින් එක ආරම්භණයක් කරගෙන. මොකද අවසාන චුතිසිත හා මේ භවයේ පළවෙනි සිත සම්බන්ධ කරන එක ආරම්භණයකින් ආරම්භන දෙකක් අරන් එන්න බෑ. එක කුසල ආරම්භණයක් ඒකත් ගොඩනගන්නේ මනසෙ. එක අකුසල ආරම්භණයක් ඒකත් ගොඩනගන්නේ මනසෙ. අකුසල ආරම්භණයකින් ආවනම් මෙහෙන්නේ. නියත වශයෙන්ම නිරය තිරිසන් ලෝකය പ്രേත ලෝකය. හරිද? එහෙනම් අපි අකුසල ආරම්මණයකින් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ කුසල ආරම්මණයකින්. ඒ කුසල ආරම්මණය ගොඩ නැගුණේ මනසයි. එහෙනම් පෙර භවයේ අපට අවිද්‍යාව තිබ්බා. ඒ අනුව අපි චේතනා හැවත් කර්ම හැවත් කුසල අකුසල දෙක අපේ සිත තුන හැදුවා හැදුවා එතකොට අවිද්‍යාව නැමැති නාම ධර්මය ඉදිරි නාම ධර්මයට ප්‍රත්‍යයයි කියන එක හරිද අවිද්‍යාපත්‍ය බුදුරජාන් වහන්සේ දේශනා කරන අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා, උපකාර වෙනවා සංස්කාරයවත් කර්මවලට. අර නොදන්න කම, නොතේරෙන කම, නොවැටහීම නිසා කර්ම කරා. එතකොට දෙකක් අපි පෙර භවයේ හේතු දෙකක් හැදුවද නැහැ. තවත් තියෙනවා. පෙර භවයේ තණ්හාවක් තිබ්බද? තිබ්බා. පෙර භවයේ තණ්හාවට අපි තණ්හාව පිළිබඳව අවබෝධ කරගෙන තෘෂ්ණාව සාමුලින් නැති කරා නම් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා මහණෙනි යාට පුනර්භවයක් නැහැ. තණ්හාව ශේෂයක්වත් ඉතිරි නැතුව සාමුලින් අවසන් කරාද මහණෙනි යාට පුනර්භවයක් නැහැ. එහෙනම් අපිට පෙර භවයේ තණ්හාව තිබ්බද? දැනුත් තියෙනවා. දැනුත් තියෙනවා. එහෙනම් පෙර භවයෙන් අප එකක් නේද තියෙන්නේ. එහෙනම් පෙර භවයේ තණ්හාවක් තිබ්බා. තණ්හාව තියෙනවා නම් උපාදානය උපාදානය කියන්නේ තදින් ගන්න. තණ්හාව කියන්නේ ඇලෙන. නන්දි රාගය කියනවා. රාගය කියනවා නන්දි රාගය කියනවා කාම ඡන්දේ කියනවා ආශාව කියනවා ඇල්ම කියනවා ඕනකම කියනවා කෑදරකම කියන. ඔක්කොම එකම එකයි. තියෙනවද නැද්ද? එහෙනම් පෙර භවයේ තණ්හාවක් තිබ්බද? නාම ධර්මයක්. එතකොට පෙර භවයේ නාම ධර්ම කීයද? අවිද්‍යාව නැමැති නාම ධර්මයක් හේතුවක් මේ භවයට එන්න. සංස්කාර නැමැති නාම ධර්මයක් මේ භවයට එන්නට. තෘෂ්ණාව කියන නාම ධර්මයක් හේතුවක් මේ භවයට එන්න. සිතුවිලි විතරයි. ත්‍රුපාදානය කියන එක. උපාදානය කියන්නේ දැඩිව ගන්නවා, තදින් ගන්නවා, ග්‍රහණය කර ගන්නවා, අල්ල ගන්නවා, හිර කර ගන්නවා. කාම උපාදාන, භව උපාදාන, ditthි උපාදාන, අන්තවාද උපාදාන. පදා හතරක් තියෙනවා. තදින්ගත් අල්ලගත්ත. ඒ අනුව ආයි කර්ම කරා. දැන් එහෙනම් අපි පෙර භවයේ අපට හේතු පහක් තියෙනවා. මොකද්ද? අවිද්‍යාව තිබ්බා. ඒ අනුව සංස්කාර, ඒතර නාමයේ නාමයට ප්‍රත්‍යයයි. අවිද්‍යාව නැමැති නාම ධර්මයේ ඉදිරි නාම ධර්මයට ප්‍රත්‍යයයි සංස්කාර කියන නාම ධර්මයන්ට උපකාර කරගෙන සංස්කාර ගොඩ නැගුවා සිත තුළ කුසල කුසල කර්ම. එයින් එකක් අරන් දැස්සා ප්‍රසන්න විඥාණය ජලාබුජ මෞකසට දැස්සද ඔව් එතකොට විඥාණයට ප්‍රත්‍ය උනේ ඒ දැස ගන්න ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය උනේ පෙර භවයේ සංස්කාරයක් නේ නාම ධර්මයේ නාම ධර්මයට ප්‍රත්‍යයිද උපකාරයි දැන් එතකොට ප්‍රතිසන්දි විඥාණය මෙතන දැස්ස ගමන් මෙතන සකස් වුණා වේදනා සංඥා සංස්කාර කියන ධර්මයන්. ඒතකොට දැන් මේ භවයේ දැන් විඥානය ක්‍රියාත්මකයි එතන ඉඳලා ප්‍රතිසන්ද විඥානය ගත්ත තැන ඉඳලා නාම රූප දෙකත් එක්ක ක්‍රියාත්මක වුණේ මොකන්ද? ප්‍රතිසන්දි විඥානය. දැන් නාම රූප දෙකක් තියෙනවා ප්‍රතිසන්දි විඥානයක් තියෙනවා නාම රූප දෙකක් තියෙනවා ආයතන හයක් තියෙනවා ආයතන හයට ස්පර්ශ හයක් සිද්ධ වෙනවා ස්පර්ශයෙන් මිදීම් හයක් තියෙනවා. මේකෙන් පහක් කරන්නේ සියලුම ඒවා නාම ධර්ම. සිතුවිලි විතරයි. ප්‍රසන්න විඥානයේ නාම ධර්මයක් නාම රූප දෙකෙන් රූප පහක් විතරක් ඇස කන නාසය දිව ශරීරය කියන ඒවා විතරක් රූප හේවත් සතර මහා ධාතු හේවත් මහ බුත හතරටයි. ස්පර්ශ හයම නාම ධර්මයක්. වේදනා හයම නාම ධර්මයක්. නාම රූප දෙකක් දෙකක්ම වෙන්නේ. ඒකර වර්තමානයේ ඒතර අතීතයේ හේතු පහක් තථාගතයන් වහන්සේ පෙන්වන අතීත හේතු පහක් නිසා වර්තමාන ඵල පහක් හැදුවා අපි. හදාගන්න. හදාගත්ත පුච්චලෙක් නැහැ. නාම ධර්මයන් නාම ධර්මයන්ට ප්‍රත්‍යයයි. ඒ කියන්නේ අවිද්‍යාව නැමැති නාම ධර්මය, ඉදිරි සංස්කාර නාම කියන නාම ධර්මයන්ට ප්‍රත්‍යයයි. ඒ අවිද්‍යා සංස්කාර කියන නාම ධර්මයන් ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍යයයි. ආ. එතන ඉඳලා විඥානේ නාම රූපයන්ට ප්‍රත්‍යයයි. නාම රූප සලආයතන ප්‍රත්‍යයයි. සලආයතන ස්පර්ශයට ප්‍රත්‍යයයි. ස්පර්ශය වේදනාවට ප්‍රත්‍යයයි. දැන් මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? අතීත හේතු පහ. ඒතර පෙර භවයේ තණ්හාව නැමැති නාම ධර්මයේ සිත තුළ ක්‍රියාත්මක වුණාද? තණ්හාව කොහෙද ගොඩ නැගෙන්නේ? සිතේ කිව්වොත් හරියද? ඔව්. තණ්හාව කියන එක කොහෙද ගොඩ නැගෙන්නේ? සිතේ. එහෙනම් උපාදානය කියන එක ගොඩ නැගෙන්නේ සිතේ. එහෙනම් කර්ම කියන එක ගොඩ නැගෙන්නේ සිතේ, අවිද්‍යාව කියන එක ගොඩ නැගෙන්නේ සිතේ. එතකොට අවිද්‍යා සංඛාරා තණ්හා උපාදාන කර්ම භව. එහෙනම් පෙර භවයේ හේතු පහක් හැදුවා වර්තමාන ඵල පහකට. පෙර භවයේ හදපු හේතු පහක් ඒ හේතු පහම නාම ධර්මයක්. ඒ කියන්නේ සිතත් එක්ක පැටලිලා එනවා කියන්නේ. ඒතර වර්තමානයේ හැදුවා නාම රූප දෙකක් එක්ක තවත් නාම ධර්මයන් කීපයක්. විඥාන නාම රූප රූප කියන එකෙන් රූප පහයි. ඒතර සලායතන එතනින් තියෙන රූප පහ එකක් මන ආයතනය ස්පර්ශ වේදනා. දැන් ඔය එකක්වත් මටයි කියව නෙමෙයි නේද? නාම රූප දෙකක් නේද ක්‍රියාත්මක වෙන්නේ. ඒකෝර අපි රැවටිලා නේද ඉන්නේ. අනවබෝධයක් නේද තියෙන්නේ. නොවැටහීමක්, මුලාවක් නේද තියෙන්නේ. මමත්වයේ තුල, පුද්ගලයේ තුල, කෙනෙක් තුල අපේ මනස රඳවගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඕක තමයි ඉස්සෙල්ලාම අයින් කරන්න ඕන ධර්මතාවය. මොකද මම මගේ කියන ඒ වැරදි දික්ටි අයින් වෙන්න ඕනේ. එතකොට තමයි පරමාර්ථ ධර්මයන් හොඳට මනසට වැටහෙන්නේ, තේරෙන්නේ, අවබෝධ වෙන්නේ. පරමාර්ථ ධර්මයන් නිවැරදිව අවබෝධ නොවන තාක්කල් මේ ධර්මය තේරුම් ගන්න බෑ. පරමාර්ථ ධර්මයන් නිවැරදිව අවබෝධ වෙනවද? ඒක සූත්‍රයකින් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. 21000ක් සූත්‍ර තියෙනවා. හොඳටම දේශනා කළ දෙන්නේ බුදුරජාන් වහන්සේ. එකයි ඕනේ හැබැයි හරියට තේරුම් ගන්න ඕනේ, නිවැරදිව තේරුම් ගන්න ඕනේ, අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් අතීත හේතු පහෙන් වර්තමාන ඵල පහක් හැදුවා. එහෙනම් දැන් අනාගතයට යන්නේ කොහොමද? දැන් අනාගතයට යන්න ඕනේ. දැන් මෙතනින් අවසන් කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළ අකාලික ධමයක්. කාලයක් නැහැ මේකට. දැන් අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි මේ දේශනා කරන හේතු පහ මේ ශාලාව තුළ නැගිටලා එළියට යන්න පුළුවන් නම් සාතන් වහන්සේ කෙනෙක් හැටියට එළියට එන්නේ. ඔය හේතු පහක් අරගෙන මේ ශාලාවෙන් එළියට ගියොත් තවත් භවයක් හදනවා. තේරෙනවද? එතකොට දැන් පුජ්‍යලයකට වෙන දෙයක් නෙමෙයි මේ මහ භූත හතරට භූතයෝ කියන්නේ අපිව රවට්ටන જાතියක් නෙවෙයි නොපෙනී ඉඳගෙන අපිව රවට්ටන જાතියක් භූතයෝ කියන්නේ. ඒකට මහා නිකම් භූතත් නෙවෙයි මහා භූත කියලා කියනවා. ඇත්ත. නොපෙනී ඉඳගෙන අපිව රවට්ටනවා. එහෙනම් වර්තමානයේ හේතු පහක් තියෙනවා අනාගතයට ඵල පහක් ගෙන යන්න නම්. දැන් වර්තමානයේ අවිද්‍යාව තියෙනවද? වර්තමානයේ. එතකොට පෙර භවයෙන් අරගෙන මම මේ භවයට. දැන් මේ භවයේ එතකොට අවිද්‍යාවෙන් මිදලා විද්‍යාවට එනවා නම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා රාගය අවසන් කරන්න. රාගය කියන්නේ සිත ඇලෙන තැන. සිත ඇලෙනවාද යම් තැනක එතන රාගයයි. බලන්න හොඳට කල්පනා කරලා සිත ඇලෙන තැන. ඇලෙනවද නේ? දැක්ක තැන හොඳ නම් එතන සිත ඇලුනා. ඇහුණු හඬ මිහිරි නම් එතන සිත ඇලුනා. සුවඳ ආස්වාද ජනක නම් එතන සිත ඇලුනා. රසය ප්‍රණීත නම් එතන සිත ඇලුනා. ශරීරයට දැනෙනවා නම් සීත වේලාවට උෂ්ණයක් උෂ්ණ වේලාවට සීතලක් මාරු කරගන්න පුළුවන් නම් එතන සිට ඇලුනා. මනසින් ගන්න ආරම්මණය ඉටු වුණා නම් එතන සිට ඔබ තමයි රාගය. ඔබ තමයි රාගය. එහෙනම් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විද්‍යාවෙන් මිදෙන්න නම් යම් කිසි කෙනෙක් රාගය කියන්නේ සිතේ ඇති වෙන සිතුවිල්ලක් විතරයිනේ. මේ සිතුවිල්ලකටනේ අපි මේ රැවටිලා ඉන්නේ. ඒ සිතුවිල්ලේ ස්වභාවය අරන්නේ ඊගා භවයකට යන්නේ. භෞතික වස්තුන් මේ ලෞකික වස්තුන් මොනතරම් සම්පත් මොනතරම් කෝටි ප්‍රකෝටි ගණන් ධනයක් නැව් ගුවන් ඥානා මහ විශාල ගොඩනැගිලි වල හිමිකරුවෙක් වුණත් ඔය එකක්වත් ඊගා භවයට ගෙනිච්ච කෙනෙක් ඉන්නවද? ඇඳුමක් ගන්න නැතුව නේද කට්ටිය ආපහු යන්නේ ඊගා භවයට? ආ ඉතින් එහෙනම් මේ භෞතික වස්තුන් වලින් මොකක්ද ඇති ප්‍රයෝජනේ? මේ නාම රූප ටික සංතරපණය කරන්න නේද ඔය සියලු වස්තුන් වලට තණ්හාව තියෙන රාගය තියෙන්නේ. භෞතික වස්තුන් වලට නේද ඔය රාගය තියෙන්නේ. ඇයි ඒ? නොදන්න කමම නේද? අවිද්‍යාවෙම ගතිය නේද? අන්න විද්‍යාවට එන්න නම් සතාගතයන් වහන්සේ දේශනා කරන මේ භවයේ රාගය ඒකයි මං කිය රාගය මේ ශාලාවේ තියලා එළියට යන්න පුළුවන් නම් වනාපිකේ ප්‍රවචනෙත් තරම් යන්නේ නැත්තම් ඉතින් මට කරන්න කිව්වොත් නැහැ. ඒ රාගයත් එක්ක පැටලලා තියෙන මනස අපි රාගය අයින් කරලා මනසේ තීච්ඡාව රාගය මනසෙන් අයින් කරනවා. රාගය කියන්නේ සිතවිල්ලක්. ඒතකොට මානසික ක්‍රියාත්මක වෙන සිතේ ක්‍රියාත්මක වෙන ධර්මතාවයක්ද නැද්ද? ඒ මොනතරම් කෝටි ප්‍රකෝටි ධන නිදාන සතරම් ආකර තියෙන්න පුළුවන් පුච්චරේකට. ගුවන් ඥානා තියෙන්න පුළුවන් මහ විශාල නැව් තියෙන්න පුළුවන්. ඒ සියලු සම්පත් මානසින් නෙමෙයි ගල්ලන් ඉන්නේ. අතින් අල්ලන් ඉන්නේ. මොකක්ද අතින් අල්ලන්න පුළුවන්? කෝටි ප්‍රකෝටි ධනයන් තිබ්බත් ඒවත් තියෙන්නේ බැංකුවල නෙවෙයි. එක්ක සේප්පු වල නෙවෙයි. අතින් අල්ලගෙන ඉන්නේ. ද මනසින් අල්ලගෙන ඉන්නේ. ඒතර මනස කියන්නේ නාම ධර්මයක්. එතකොට ඇලෙනවා කියන්නේ රාගය කියන්නේ නාම ධර්මයක්නේ. දැන් සිතින් නෙමෙයි දල්ලන්නේ. දැන් අල්ලගෙන ඉඳලා මොනවද හරියට ගෙනියන්න පුළුවන්. පුනර්භවයක් තියෙනවා නේද වශයෙන්. පුනර්භවයක් තියෙනවා. ඒක දැන් පැහැදිලිනේ. පෙර භවයේ හේතු පහක් නිසා වර්තමාන ඵල පහ හැදුවා. ඒතර වර්තමාන හේතු පහ දැන් අපි හැදුවොත් අනාගත ඵල පහ විඳින්න වෙනවා. හැබැයි ඒ විඳින්නේ මෙන්න මේ කරුණු හතරත් එක්ක. මේ නාම රූප දෙකේම තියෙන පීඩන ස්වභාවයක්. පීඩනයක් ඇති කරන්නේ නිරන්තරයෙන් පීඩනයක්. ඒකයි මම කිව්වේ වාඩි වෙලා ඉන්නකොට මොහොතයි වෙනස් කරන්න වෙනවා. වෙනස් කරන්නේ සතර මහා ධාතුන්ගේ ස්වභාවය වෙනස් කරන්නේ. නැගිටලා නැගිටලා ඉන්න බෑ. සතර මහා ධාතුන් මෙහෙම කෙලින් කරලා තිබ්බට යාට එහෙම ඉන්න බෑ. ටික වෙලාවක් ඉදී සිතුවිල්ලක් අර නාම ධර්මයට කියනවා දැන් මේක වෙනස් කරන්න. නේ? දැන් ඊට පස්සේ කියලා ටිකක් ඇලවෙනවා. දැන් එහෙමම තින්න පුළුවන්. දැන් ඊට පස්සේ සතර මහා ධාතු මහා භූතිය ටික දැනුම් දෙනවා සිතට. සිතුවිල්ලක් දෙනවා. දැන් අපහසුයි දැන් මේ සතර මහා ධාතුන්ට දැන් ඉන්න අපහසුයි උජ්ජලයට නෙමෙයි. දැන් සිතවිල්ලක් දෙන. ඒතර සිතවිල්ල මොකද කරන්නේ? අර මහ බුද්ධ හතරේ ස්වභාවය වෙනස් කරනවා. මම දැන් හරි. ඒතකොට ප්‍රතිකර්මය සදාකාලිකද? ආහාර නිරන්තරයෙන්ම ඕනේ. ඒතර ආහාර ඕනේ මටද මේ සතර මහා ධාතුන්ගේ අපහසුතාවය නැති කරන්නේ. ආහාරය කියන්නේ සතර මහා භූතයෝ මහ බුද්ධ හතර ශරීරය කියන්නේ මහ භූත හතර. ඒතර ශරීරයේ ඒ අපහසුතාවය මහ භූත හතරෙන්ගේ අපහසුතාවය නැති කරගන්න සිතුවිල්ලක් දෙනවා. නාම ධර්මයක් ඇති කරනවා. ඇති කරලා ඉතින් බඩකිනි කාටද බඩකිනි? කාටද පිපාසය? මහ භූත හතරේ අපහසුතාවය තියෙනවා. දැන් වතුර ටිකක් දාන්න. බීන් එකක් බොන්න. දැන් මගේ අපහසුතාවය නැති වුණාද අර මහ බුතහතරේ ක්‍රියාත්මක වන ස්වභාවය අපහසුව නැති වුණාද? ආ. ඒතර බිව්වේ මමද? නෑ අර පානය කරන යම් දෙයක් ඒකත් සතර මහා භූතයෝ. මහ භූත හතර සුද්දාස්තික කලාපය හතර මහා ධාතු. මේ සතර මහා ධාතුත් එක්ක සම්බන්ධ කරලා දීලා මේ සතර මහා ධාතුන්ගේ පවතින අපහසුතාවය නැති කරලා දුන්නා. ඒකර කෙනෙක්ද මේව කරන්නේ කොහොමද? අර සිතුවිල්ලක් දෙනවා හැබැයි. පීඩනයක් නෙමෙයි කරන්නේ හැමතිස්සෙම. නිරන්තරයෙන් පීඩනයක් නෙමෙයි. උදේට ඇඳෙන ඇඳුම පැය කීපයකින් මාරු කරන්න කියලා. දවල් වෙනකොට හවස වෙනකොට දවසට දෙපාරක් තුන් පාරක් පිරිසිදු කරන්න කියනවා. නාන්න ඕනේ, අඟ සෝදන්න ඕනේ. දැන් කාමද මේ කරන්නේ? මමද මේ කරන්නේ? දැන් සතර මහා ධාතුන්ගේ අපහසුතාවයක්. අපහසුතාවයක් සතර මහා ධාතුන්ව සුද්දාස්ත්‍රික කලාපයට ඇති වුණාම සිතුවිල්ලක් දෙනවා. නාම ධර්මයක් ඇති කරනවා. ඒ කියන්නේ දැන් අපහසු සතර මහා ධාතුන්ට. මට නෙමෙයි අපහසු. දැන් එතකොට සිතවිල්ල කියනවා ආ දැන් නාන්න කියලා. කරාමෙන් එන ජලය සතර මහා ධාතු. ඒකේ ආපෝ ධාතු වෙන්නේ. දැන් ඒකෙන් මේ ආභූත හතර ආ ටිකක් පිරිසිදු කරගන්න. එතකොට කවුද මේ කරන්නේ? ඒත් නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ කරන්නෙත් නෑ, කරවන්නෙකුත් නෑ, විඳින්නෙකුත් නෑ. විඳවන්නේකුත් නැහැ මේ නාම රූප දෙක හැංගිලා ඉඳලා අපිව නටවනවා රූකඩ නටවන දෙක නේ සත්‍යද අපි බලාගෙන ඉන්නකොට ඇත ඒ වගේ තමයි මේක පැහැදිලිද කියන එක එහෙනම් වර්තමානයේ අවිද්‍යාව කියන නාම ධර්මය අපේ සිත තුළ ක්‍රියාත්මකද ඔව් ඒ දුක්ඛාර සත්‍යෙන් පොඩ්ඩක් වෙ කිවි පීඩනයක් චතුර්විධ දුක්ඛ ස්වභාවයක් තියෙනවා. නිරන්තරයෙන් පීඩනයක් ඇති කරනවා. මනසට පීඩනයක් ඇති කරනවා. මොකද මනස බලාපොරොත්තු වෙන්නේ නිරන්තරයෙන්ම අරමුණ ඉටු කරගන්නමනේ. මනස බලාපොරොත්තු වෙන්නේ නිරන්තරයෙන්ම අරමුණ ඉටු කරගන්න. ඒතර පීඩනයක් නෙමෙයි දෙන්නේ අපිට. ඒතර අර මේ මහ භූත හතරේ අපහසුතාවය පීඩනයක් දෙන්නේ නැද්ද අපිට? උගුර කසනවා. ඇස් දෙවිල්ලයි. කන් කැක්කුමයි. ඔළුව කැක්කුමයි. ඒතර බඩ රිදෙනවා. දැන් මේ ඔක්කොම මේ සතර මහා ධාතුන්ගේ අපහසුතාවයන්ද මගේ අපහසුතාවයන්ද? සතර මහා ධාතුන්ගේ අපහසුතාවයන්. හැබැයි ඒ අපහසුතාවයන් නැති කරගන්න යා කෙනෙක් ලෑස්ති කරන් ඉන්නේ. මොකක්ද? මනස. නාම ධර්මයක් ලෑස්ති කරන්. එයා තමයි කියන්නේ. ඔව්ද නැද්ද? හැබැයි ඕක අපි අවිද්‍යාව තුළ ඉඳගෙන බලන තාක්කල් මම කියන දික්කියට වැටිලා නේද ඉන්නේ. නිරන්තරයෙන් පීඩනයක් ඇති කරනවා. පීඩන ස්වභාවයක් තියෙනවා. සංతాප ස්වභාවයක් තියෙනවා. දවනවා නිරන්තරයෙන් දැවිල්ල හැදෙන්නේ. කයටත් දැවිල්ල, මනසටත් දැවිල්ල. මම මේක කලින් කිව්වා. කාම ධාතු නිසා කාම සංඥා උපදිනවා. ධාතිකේ මහ භූත හතරටනේ. කැමැති මහ භූත හතර කාම ධාතු. කාම කියන්නේ කැමැති. මහ භූත හතරට ධාතු කියවා. තියෙනවද නැත්නම්? කැමැති ධාතු හඳුනා ගන්න. කාම සංඥා. කාම සංඥාව නිසා කාම සංකප්පය උපදිනවා. කල්පනා කරනවා. හරිද? කාම සංකප්පය නිසා කාම ඡන්දය එනවා. තියෙනවද? අර කාම ධාතුව නිසා කාම හඳුනා ගන්නවා හඳුනා ගැනීම නිසා කල්පනා කරනවා කල්පනා කිරීම නිසා කැමැත්ත ඇති වෙනවා කාම ඡන්දය නිසා කාම දෙවිල්ල. දැන් නිරන්තරයෙන්ම දෙවිල්ල නැද්ද? අරමුණ ඉටු කරගන්න. තම තමගේ බලාපොරොත්තු අරමුණ ඉටු කරගන්න මොනතරම් අරගලයක් කරනවද? බාහිර ලෝකයක් එක්ක. ඒතකොට මේ දෙවිල්ල හින්දා නෙමෙයිද? කාම දෙවිල්ල හින්දා කාම පරිේශණය. තහොයනවා. ඒතකොට නිරන්තරයෙන් දෙවිල්ලක් නැද්ද? අරමුණ ඉටු කරගන්නම දෙවිල්ලක් නැද්ද? තියෙනවා. ඒක කරදරයක් නෙමෙයි. ලොකු කරදරයක් නෙමෙයි. ඔව්. එහෙනම් කියනවාද දවන ස්වභාවයක්? දෙවිල ගතිය. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. සංකත ස්වභාවයක් තියෙනවා. සංකතයි කියව බුදුරජාණන් හේතු ප්‍රත්‍යයමයි හටගන්නේ. ඔව්ද නේද? හේතු ප්‍රත්‍යයමයි හටගන්නේ. විපරිණාම ස්වභාවයක් තියෙනවා. පෙරලනවා. තියෙන ආකාරය නන්න ආකාරයක් ගන්න වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. සෑම මොහොතකම මේ මහබුත හතරස් සිතත් පෙරලන්නේ නැද්ද? සිතවිල්ලෙන් සිතවිල්ලට සිතවිල්ලෙන් සිතවිල්ලට පෙරලන්නේ නැද්ද? ඒතර ශරීරයත් මොහොතක් මොහොතක් මොහොතක් පාසා පෙරලන්නේ නැද්ද? වෙනස් කරන්නේ නැද්ද? තියෙන ආකාරයෙන් නන්න ආකාරයක් ගන්න නැද්ද? විපරිණාම ස්වභාවයකුත් තියෙනවා. හතරම දුක්. හතරමයි දුක්ඛාර සත්‍යෙට. නැද්ද? ඒ තමයි දුක්ඛාර සත්‍ය. එහෙනම් විද්‍යාවට එන්න නම් දුක්ඛාර සත්‍ය තේරුම් ගන්න ඕනේ. ඔව්. ඒතර මමද කරන්නේ මම මගේ කියන ස්වභාවය අයින් වෙන්න ඕනේද? ඒතර රාගය අයින් කරන්න ඕනේද මේ භවයේ? හැබැයි හේතු හැදුවොත් අර ඵල පහ භුක්ති විඳින්න වෙනවා. මොනවාද? ආයි ජලාබුජ බැස්සොත් අණ්ඩජ බැස්සත් එහෙමයි ජලාබුජ බැස්සත් එහෙමයි කුණු කාණු පල් වතුර වලත් එහෙමයි උපපාතිකමක් තියෙනවා අසඤ්ඤතාලය හා අර අරූපාවචර බ්‍රහ්ම ලෝක හැර ඒවා නාම ධර්මයන් විතරයි අසඤ්ඤතාලේ රූප ධර්මයක් විතරයි. අනිත් සෑම තැනකම පංචෝකාර බව පහක් හැදෙනවා. ඒපා හදන්නේ වර්තමාන හේතු පහෙන්. එහෙනම් අවිද්‍යාව මේ භවෙන් නැති කරන්න ඕනේද නැද්ද? ආයි තිබ්බොත් මොකද්ද කරන්නේ ඊගාව භවයට? අවිද්‍යාව තියෙන තියෙන තාක්කල් නේද අර කර්ම කරන්නේ? සංස්කාර ගොඩනගන්නේ. කුසල් පැත්තටත් අකුසල් පැත්තටත් යන්නේ. මේ මනසට ඉඩ දීලා තියෙන්නේ. සංස්කාරයන් එක්ක ක්‍රියාත්මක වෙන්නේ. කුසල චේතනා අකුසල චේතනා හදන්නෙම අවිද්‍යාව හින්දාද නැද්ද? අවිද්‍යාව හින්දාම තමයි. විද්‍යාව උපදවා ගත්තා නම් එයා රාගය අවසන් කරලා. එයා දේශය අවසන් කරලා. මම මගේ කියන ditthිය හා මානිය අවසන් කරලා. එයා අවිද්‍යාව අවසන් කරලා විද්‍යාව උපදවාගෙන මේ භවයේ දුක් කෙලවර කරනවා. තේරුණාද කියන්නේ? එහෙනම් ඊගාව භවයටත් මේ දුක් ටික අරන් යනවද මේ භවයේ අවසන් කරනවද? මේ භවයේ අවසන් කරන්න නම් මේ හේතු පහයින් කරන්න ඕනේ. එහෙනම් අවිද්‍යාව මූලික ධර්මයක් නේද? අවසන් කරන්නේ. සංස්කාර ඒ අවිද්‍යාව නිසානේ සංස්කාර හදන්නේ. ඒතර අවිද්‍යා සංස්කාර දැන් තියෙනවා මේ භවයේ වර්තමානයේ තණ්හාවක් තියෙනවා. තණ්හාවක් තියෙනවා. ඒතර හේතු තුනයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. භවයෙන් භවයට ප්‍රාර්ථනා කරන. කාම ලෝකයට කැමති නැහැ, රූප වචර බ්‍රහ්ම ලෝකයට යන්න කැමති. භව තණ්හා. ඒකත් හොඳ නැහැ, ඊටත් වැඩිය හොඳයි අරූපාවචර බ්‍රහ්ම ලෝකය. ආ මං යනවා එහි. භව තණ්හා. සමහර අය කියනවා නෑ මට ඕවා නෑ මං යන දිවි ලෝකෙ. කාම තණ්හා. නෑ මට ඕනේ මං ආයේ මිනිස්සෙක් කියලා ඉපදුණා තේ ඒකමන්නේ. කාම තණ්හා. භව තණ්හා. එතන විභව තණ්හා කියන්නේ උච්ඡේද දික්කියත් එක්ක බැඳිච්ච. ඒක. අර කාම තණ්හා භව තණ්හා කියන්නේ සාස්වත දික්කියත් එක්ක බැඳිච්ච මනස. උච්ඡේද දික්ටි කියලා කියන්නේ ඊගව භවයක් නෑ. එහෙම දික්ටි ගත්තා නැද්ද? ඊගව භවයක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ දෙකම ප්‍රතික්ෂේප කරා. සාස්ත්‍ව උච්ඡේද දිටි දෙකම ප්‍රතික්ෂේප කරනවා. මේ හේතුන්ගෙන් හැදෙන. හේතු අයින් කළොත් දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. හේතු හැදුවොත් ඵල දුක් විඳිනවා තමයි. එහෙනම් තණ්හාව කියන එක නාම ධර්මයක් නෙමෙයිද? ඒතර වර්තමානයේ අපේ අවිද්‍යාව කියන නාම ධර්මයක් අපේ සිත තුළ ක්‍රියාත්මක වෙනවා. සංස්කාර කියන නාම ධර්මයනොත් අපේ සිත තුළ ක්‍රියාත්මක වෙනවා. තෘෂ්ණාව කියන නාම ධර්මයක් අපේ සිත තුළ ක්‍රියාත්මක වෙනවා. සිතවිල්ලක් විතරයි නේද? ඇයි මේ සිතුවිලි වලට ඉඩ දීලා නිහඬ වෙන්නේ? ඔය සිතුවිලි ගොඩ නැගීමෙන් ඇති ඵලය මොකද්ද? මොහතකට කියනවද ඵලයක්? ඇයි? ඔය නාම ධර්මයන්ට අවශ්‍ය එක චිතක්ෂණයයි. එක චිතක්ෂණයයි නාම ධර්මයකට අවශ්‍ය. රූප ධර්මයන්ට තියෙනවා, ඒ කියන්නේ මහ භූත හතරට තියෙනවා චිතක්ෂණ දෙකක් තුනක් කාලයක අවශ්‍ය තියෙන මහ භූත හතර තියෙනවා. චිතක්ෂණ 7ක් 8ක් 10ක් පවතින මහ භූත හතර තියෙනවා. චිතක්ෂණ 10ක් 12ක් පවතින මහ භූත හතර තියෙනවා. චිතක්ෂණ 17ක් තුළ ඉවරයි. සියලුම රූප විශ්වයේ අධ්‍යාත්මික බාහිර රූප කිව්වේ මහ බුද්ධ හතරට අවශ්‍ය චිතක්ෂණ 17යි චිතක්ෂණ 17ක් කියන්නේ තත්පරයන් ලක්ෂයකට බෙදලා ඒකත් තරකටි කාලයක් තුළ ඇතිලා නැති වෙනවා ඒ 17 නුත් එකයි සිතේ ආයශ නමුත් අපි අල්ලගෙන නේද ඉන්නේ මනස. මේක චිතක්ෂණයක් තුළ ඉපද බින්දෙන මනස අපි අල්ලගෙන නැද්ද? ග්‍රහණය කරගෙන නැද්ද? කියනවනේ. අවිද්‍යාව හින්දා නෙමෙයිද? එහෙනම් මේ භවයේ තණ්හාවට මොකද කරන්න ඕනේ? තණ්හාව නැතිකොලත් අවිද්‍යාවත් ඉවරයි. ඇයි? අවිද්‍යාව තියෙන තාක්කල් තමයි තණ්හාව තියෙන්නේ. තෘෂ්ණාව යම් තැනක, ඒ කියන්නේ යම් තැනකට සිත ඇලෙනවද? මම මේක කලිනුත් දේශනා කළා තණ්හාව හැටගන්න හටගන්න ස්ථාන 60ක් තියෙනවා. 60 60 තැනක් තියෙනවා තණ්හාව හටගන්න. 108 ආකාරයකට හටගන්න. මේ දොරවල් 6ටම තණ්හාව ඇලෙනවද සිත? ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට. ඒකට ගෝචර වෙන බාහිර අරමුණු වලට සිත ඇලෙනවද? ඇලෙනවා. රූප, ශබ්ද සිත ඇලෙන. ගන්ධ, රස, පහස අරමුණු. ඒ අරමුණුත් බාහිර ඉන්ද්‍රියනුත් නිසා හටගන්න සිත හයටත් ඇලෙනවද? චක්ක විඤ්ඤාණ, අසයි රූපය හින්දා. ඒකටත් ඇලෙනවා. කනයි ශබ්දේ නිසා සෝත විඤ්ඤාණ ඒකටත් ඇලෙනවා. නාසය ගන්ධයයි නිසා ගාන විඤ්ඤාණ ඒකටත් ඇලෙනවා. දිවයි රසය නිසා ජීව විඤ්ඤාණ ඒකටත් ඇලෙනවා. ඇලෙනවද නැහැ? ශරීරයේ පහසයි නිසා කාය විඥාන ඒකටත් ඇලෙනවා. මනසයි අරමුණේ නිසා මනෝ විඥාන ඒකටත් ඇලෙනවා. විඥාන හයටත් ඇලෙනවා. සිත ඇලෙනවා. කොච්චර වෙලා ඇල්ල කියනවා. එක චිතක්ෂණේ. ආය ඇලෙනවා. චිතක්ෂණය ඇතුළේ ඉවරයි ආයත් ඇලෙනවා. ආය චිතක්ෂණයෙන් ඉවරයි ආයත් ඇලෙනවා. මොකද්ද කැපි ප්‍රයෝජන? එහෙනම් දැන් මොකද කරන්නේ? එක චිතක්ෂණයෙන් අයින් කරන්නත් පුළුවන්. එක චිතක්ෂණය යන්නේ අයින් කරන්න. හරි. තණ්හාවට කොච්චර ආශය තියෙනවද? නැවත නැවත චිතක්ෂණයක් චිතක්ෂණයක් තුළ ඇලෙනවා නම්, චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා නම්, ඉතින් අයින් කරන්න. චිතක්ෂණයෙන්ම තමයි අයින් කරන්නේ. මොහොතයි යන්නේ අයින් කරන්නේ. හැබැයි ඔය 60 තැනින්ම අයින් කරන්න ඕන එකපාර. ඒක බැරි නම් ඒ ටික තේරුම් අරගෙන හරි ඔය 60 තැනින් ගලවන්නම වෙනවා මේ භවයේ ඊගාව භවයට විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන මෙන්න මේ ධර්මතාවයන් පහ ගොඩනැගෙනවට අකමැති නම් ඒකට කැමති නැත්තම් මේ හේතු පහෙන් කරන්නම වෙනවා මේ භවයේ ඊගාවයි පුනර්භවයක් නැහැ නැති තාටි පුනබ්බහෝ බුදුරජාණන් වහන්සේ දේශනා මට ආයි පුනර්භවයක් නැහැ ඒතර පුනර්භවයකට යන්නේ සත්‍යයේ කුච්චලයෙන්ද එහෙම නැත්නම් මේ නාම රූප දෙකද ඒ නාම රූප දෙකෙන් ඇති වැඩේ මොකක්ද? ප්‍රයෝජනය මොකක්ද? අර්ථයක් තියෙනවද? නිස්සාරද? හරයක් තියෙනවද? රූපේ හරයක් තියෙනවද? පේන පිළිඩුපම. පේන පිළක් ස්වභාවයේද ඒ ස්වභාවයම තමයි රූපේ තියෙන්නේ. වේදනාව දිය බුබුලකට උපමා කරනවා. සෙනෙහත් වෙලා ඇතිලා නැති වෙන දිය බුබුල. වැස්ස බලන ඉන්න වෙලාවට හොඳට බලාගෙන ඉන්නකො මොකද වෙන්නේ කියලා. දිය බුබුලු ලක්ෂ කෝටි ප්‍රකෝටි ගානක් ඇති වෙනව නැති වෙනව නැති වෙනව නැති වෙනව. බත්තැලි උතුරනකොට බලන්නකො මොකද වෙන්නේ. එයා සමානමයි වේදනාව. සංඥා මිරිඟුවට උපමා කළා. මේ සංඥාවට තමයි ඔක තමයි ලොකුම කරදරේ. මේ සංඥාව තමයි ලොකුම කරදරේ. ඇයි? ශනේම් බැඳෙනවා සිත. වර්ණයට බැඳෙනවනේ සිත ශනේ. හ්ම්. සංඥා මිරිඟුවක් බුදුරජාණන් වහන්සේ දේශනා. දැන් මිරිඟුවක මොකද්ද තියෙන හරය? ආ සත්‍ය වශයෙන් තියනවාද? නැහැ. නමුත් නැති දෙයක් ඇති හැටියට පෙන්වන්නේ නැද්ද? අපි රැවටිලා නැද්ද? නේද? එහෙනම් සංස්කාරයේ කෙහෙල් කඩක්. මොකද්ද ගන්න පුළුවන්? වතුර මුට්ටියක් රත් කරගන්න ගන්න පුළුවන්ද ගන්න? කෙහෙල් බඩයක් ගන්න. හා? ඒ මොකකටද ගන්න පුළුවන්? යක් වෙලවන්න තොইল වලට ගන්න. එච්චරයි කරන්න. වෙන මොනවද ගන්න? පහන් පත්තු කරන්න කපලා කපලා යන ඔකට මැටි පහන තියලා පහන් පත්තු කරන්න ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා සංස්කාරات ඒ විදිහම තමයි. විඥානේ මායාවක්. රවට්ටන එකමයි කරන්නේ. මැජික් පෙන්වන දැකලා තියෙනනේ. මැජික් අර කෝට් එකක් එහෙම ඇදලා අද්දක මෙතනට තියෙන තොප්පියක් එහෙම ගායන පොඩි පොඩි කැලලකුත් අරගෙන ඒ කරන්නේ ඇත්තම දේ දා මූලික බොරුද. විඥානයත් ඒ විදිහම තමයි. රැවටෙන එකම තමයි වෙලා තියෙන්නේ. මායාවක්. එහෙනම් ඊගාවට බලාපොරොත්තු වෙන්නේ ඔය පහද? එහෙනම් අපි ආයෙ රැවටෙනවනේ. එහෙනම් අවිද්‍යා, සංස්කාර, තණ්හා, උපාදාන කලින් ගන්න ස්වභාවය මේ භවයේ අයින් කරමුද? සසරෙන් නිවනට බණ කියන්නේ. හේතුඵල අතීත හේතුඵල හදාගත්ත කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් ඇවිල්ලානේ තියෙන්නේ හේතුඵල හදාගත්තනේ. දැන් මේ භවයේත් ওই හේතුඵල හැදුවොත් මොකද කරන්නේ? බුදුරජාන් වහන්සේ දේශනා කරන අතීත හේතු පහෙන් වර්තමාන ඵල පහක් හැදුවා. වර්තමාන හේතු පහෙන් අනාගත ඵල පහක් හදනවා. වර්තමාන හේතු පහ අවසන් කළොත් අනාගතයේ හේතු පහ අනාගතයේ ඵල පහක් හැදෙන්නේ නැහැ. දැන් මේ ඵලයන්ගේ ප්‍රයෝජනයක් තියනවද? නැණි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ මොකද්ද තියෙන ඵලය ප්‍රයෝජනේ? හරය මොකද්ද? ගන්න දෙයක් තියෙනවද? එහෙනම් වර්තමානයේ හේතු පහෙන් කළොත් අනාගත ඵල පහෙන් නිරුද්ධයි. සතරකයන් වහන්සේ පුච්චලේ නෙමෙයි. කෙනෙක් නෙමෙයි. ජීවයක් නෙමෙයි. නාම රූප දෙකේ ක්‍රියාව නවතිනවා. සතර මහා ධාතුන්ගේ ක්‍රියාව නවතිනවා. ස්කන්ධ ධාතු ආයතනයේ පැවැත්මක් නැහැ. පුනර්භවයක් නැහැ. ප්‍රවෘත්තිය නවතිනවා. පැවැත්ම නවතිනවා. පැවැත්ම ගෙනියන්න ඕනද? හැබැයි පැවැත්ම ගෙනියනවා නම් මේ ටිකත් අරගෙන යන්න. මොනවද? ජාති, ජරා ඒවා ගෙනියන්න වෙනවා කියන්නේ. ව්‍යාධි, කොරෝනා කීපාරක් හැදෙන්නේ ව්‍යාධි, මරණ, ශෝක, කනගාටු, හැඬීම්, වැළපීම්, කායික දුක්, මානසික දුම්නස්, ප්‍රියංගෙන් වෙන්නේ, අප්‍රියන් අයෙක්වීම, කැමති දෑ නොලැබීම, අකමැති දේවල් මේ ටිකත් අරගෙන යන්න. මේ ටික කියලා යන්න බෑ. ඔය ටිකට අකමැති නම් ඔය හේතු පහ වර්තමානයේ අයින් කරන්න. අනාගත ඵල පහ නිරුද්ධයි. පැහැදිලිද කියන්නේ? අදට ධර්ම දේශනාව අවසන් කරන කාලය හරි. දැන් අපි තීරණයක් ගන්න ඕනේ. අනාදිමත් කාලයක් සංසාරයේ හේතු පහම හදාගෙන ආවා වර්තමාන ඵල පහ භුක්ති විඳා ඒ භවවල හේතු පහ හදලා දැනුත් ඒකම වෙලා තියෙනවා අතීත හේතු පහ නිසා වර්තමාන ඵල පහක් හදාගත්තා. දැන් වර්තමානයේ මේ හේතු පහ හැදුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා දුක උඩ ඉන්නේ දුක උඩ läගගෙන නැවත දුකක්ම හොයනවා. බෞද්ධ දර්ශනය ඉදිරිපත් කළේ දුක නිදහස් කරන්න. නිදහස් වෙන්න. එහෙනම් බණ කිව්වේ දුකෙන් නිදහස් වෙන්න. සසරෙන් නිවනට. කාංකා විතරණ විසුද්ධි හේතුඵල පැහැදිලිද කියලා ධර්ම දේශනාව අවසන් කරනවාද හොඳයි අභිවාදන සීලිස නිච්ඡං අත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු thank you